සිංහල බෞද්ධයා උකසට තියලා බුද්ධ චීවරය උකසට තියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අද මහ ලොකුවට අර තාජුදීන්ගේ මරණය ගැන කතා කරනවා. තාජුදීන්ගේ මිනිය ගොඩට අරගෙන තාජුදීන්ගේ මිනිය පරීක්ෂණයට ලක් කරලා මේක මොකද්ද කියලා හොයන්න. ඔය කතා කරන කිසිම කෙනෙක් කතා කරනවා සෝමහාමුදුරුව ගැන. සෝමහාමුදුරුවන් ඉස්සරහට දාගෙන පාර්ලිමේන්තු ගිය මේ උන්නේලා අද සෝමහාමුදුරුවන්ගේ මරණය හොයන්න කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මේ කොහෙවත් ඉන්න තාජුදීන් ගැන හොයන්න සැරසෙනවා. චම්පික රණව කළා. චම්පික රණව කළා. මුළු මහත් ජාතියෙන්ම සිංහල බෞද්ධයාගෙන්ම සමාව ගන්න ඕනේ ප්‍රසිද්ධියේ. ඒ නිසා අද මේ රණවිරුවන්ට අපහාස කරපු රණවිරුවන්ට නින්දිත විදිහට ප්‍රකාශ කරපු මේ එක්සත් ජාතික පක්ෂයේ නඩය අද මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා.